සිටින ජනහද සිතම් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය එක්ව ඉදිරිපත් කරයි. ජනහද සිතම් ඇඟිලි ඇඟිලි අතරට හසු වී එහාට මෙහාට යන බීරළු කොට්ටේ මත පෙරළෙමින් එක රටාවක් මවන්න වෙහෙසෙනවා. පාට පාට ඇල්පෙනිති ගොඩක් කරකැවෙන රවුම් කොට්ටේ මත ගසා තියෙනවා. හොලින් බැලුව විට විසිතුරු රටාවලින් ටිකෙන් ටික නිමැවෙන අලංකාර රේන්දයක් මුහුණට එබෙනවා. දැන් ඔබ දන්නවා මේ කියන්නේ ලංකාවේ බීරළු වේන්ද කර්මාන්තය ගැන බව. ඔව්. මෝස්තරයක් සහිත කොළයක් මත ඒ හැඩයට ඇල්පෙනිසි ගහලා ඒ වටා නූල් යවමින් රේන්දේ ගොතා ගන්න කාර්යය කෙරෙන්නේ. බැලූ බැල්මට මේ බීරළු රේන්ද ගෙතීම සරලව කරන්නේ කොහොමද කියලා හිතුණා. මේ කලාවත් එක්ක ඔට්ටු වෙන අය එක්ක කතාවට වැටුනම කාරණා කාරණා වැටෙන්න ගත්තා. සේරිතම කලින් මේ කලාවේ ඉතිහාසය පොඩ්ඩක් මතක් කරගන්න හිතුනේ ඒ නිසා. වේන්ද කලාවේ නියුතු දැනුගත් වැඩිමහණුන් විශ්වාස කරන අංගමට වේන්ද කලාව පෘතුගීසීන්ගේ පැමිණීමත් එක්ක මෙරට පුරා ජනප්‍රිය වුණු දෙයක්. දකුණු පළාත පුරා තමයි මේ කලාව බහුලවම ජනප්‍රිය වුණේ. පහතරට වෙරළබඩ කලාප තුල දිවිගෙවන මේ මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් හැඩ කරන මේ වේන්ද කලාව පසු කාලීනව කුලීන පරම්පරාවක් වෙතද ඊටත් පස්සේ කාලයක උඩරැටියන් අතරටද යම් පමණකට ජනප්‍රිය වුණා. ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථාන පසුගියදා ගාල්ල වලහන්දුව ප්‍රදේශයේදී කරපු පටිගත කිරීමකදී අපිට හමුුණා පාරම්පරික බීරළු රේන්ද ගොතන්නිය. ඇය නමින් ඉවන හැන්නදිගේ බියුටි. පාරම්පරිකව මේ බීරළු කර්මාන්තය කරගෙන එන කාන්තාවක්. පෘතුගීසින්ගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ ලන්දේසී ලන්දේසි තාලේ මේ ඉංග්‍රීසි තාලේ ලන්දේසින්ගෙන් ඇවිල්ලා මේ වැල්ල කරේම කට්ටිය තමයි මේක කරලා තියෙන්නේ. ඒක කරලා රද්දි ගැහැට්ට ඇඳලා නේ ගෑනු කට්ටිය මේ කබාකුරුතු ඇඳගෙන තමයි මේ ගොතල තියෙන්නේ මේක. ඒවට අල්ලන්න අර අත් දෙකටයි කරට අල්ලන්න තමයි මේ රේන්දි ඉස්සෙල්ලම ගොතල තින්නේ. ආච්චිගෙන් තමයි ඉගෙන ගත්තේ නැන්දලා ඒගොල්ලන් ගොතනකොට ටික ටික අපි ආශාවෙන් කරා ආච්චිගෙනම සමිනෝන අපේ අම්මත් කරා ඉතින් ඒ අතරට අම්මලා නංගිලා සේරම කට්ටිය කරා අපේ නංගිලා දෙන්නේ අම්මා ඒ සේරම කට්ටිය කර නැන්දලා නැන්දලා විදුවලා සේරම ගම්මානම ඒ බිරළු තමයි කරේ වැල්ලබඩම වැල්ලබඩ කියන සමයේ තමයි අපි හිටියේ. හා හා හා. මාගායි. ඊට පස්සේ ශිල්ප සභාවේ පන්ති කරා. පන්ති දාලා ඒ පන්ති වලට ළමයින්ට ඉගෙනුවා. ගමේ මායටයි පිටායටයි සේරම මේ ගම්මානවල අය ආවයි. දැන් අපිට පොඩ්ඩක් ඔය ඉගෙනගෙන තියෙන විදිය හැටියට ධර්ම විදිය හැටියට දැන් මේ මේ මේ කලාව පොඩ්ඩක් විස්තර කරන්නකො මේක මොකක්ද මේ ගොතන්නේ මේ ගඩොල් තටේ කියන රේන්ද තමයි ගොතන් විවිධ රේන්ද තියෙනවා. ඉතින් දම්වැලෙන් තමයි පටන් ගන්නෙ. දම්වැලෙන් පටන් අරගෙන මේක තුන්වෙනි රේන්ද විතර ගතනකොට මේක ගතන්න පුළුවන් වෙනවා. ඉතින් අලි අඩිය එක එක රේන්ද තියෙනවා. කප්රු මල, පිච්ච මල. ඔව්, බියුටින් මාත්මිය කියන අන්දමට මේ රේන්ද විනීම ඊටාම සූක්ෂම සංයමයකින් තමයි කරන්න ඕනේ. අඩුම ගානේ මාස 10ක්වත් ඉගෙන ගන්න ඕනේ. මේ මෝස්තර නිර්මාණය කිරීමේ සංකල්පමය අදහසක් කාන්තාවන්ට උරුම වූ ආනනික ලක්ෂණයක්. ඒ හිඳම වෙන්න ඇති මේ රේන්ද කලාව තුල කාන්තා නියෝජනයේ පමණක්ම දක්නට ලැබෙන්නේ. බියුටින් මහත්මිය ඊළඟට අපිත් එක්ක කිව්වේ මේ රේන්ද පටියක් නිර්මාණය කර ගැනීම පිළිවෙල. ඉගෙන ගන්න ලේසි. ඉගෙන ගත්තට පස්සේ ගොඩක් ලේසි. ඉගෙන ගන්නකොට ඉතින් අපි ඉස්සෙල්ලම හතර පැට කියන එක තමයි හඳුන්වලා දෙන්නේ. දම්වැල. හතර පැට ඇවිල්ලා ධම්වැල කියන්නේ ඒකට තමයි. ඒ ධම්වැලේ ඉඳලා පටන් අරගෙන පොඩි මේ ළඟට මැස්ස ගොතනවා. ඒ නූල් පෙත්ත ගොතනවා, මුදු ටික ගොතනවා. එහෙම තමයි එහෙම කියනවා ඒ කොහොමද ඊට පස්සේ? ඉතල ධම්වැල. ධම්වැලට පස්සේ ගොතන්නේ මේ බීඩිම. ඊට පස්සේ බීඩිම් බීකුව. ඊට පස්සේ මුදු ටික. මුදු ටිකට පස්සේ නූල් පෙත්ත කියන එක ගොතනවා. ඊළඟට මැස්ස ගොතනවා. ඊට පස්සේ සැලැක්ක උගන්වනවා. සැලැක්ක උගන්වලා අපි මේ පිච්ච මල එහෙම උගන්වනවා. ඊළඟට පුටු මුදු උගන්වනවා. එහෙම තමයි මේක දිගටම යන්නේ. ඊළඟට ඒක ඒව ඉවරුණාට පස්සේ යාරපැටි ඉවරුණාට පස්සේ කොරදම් පෙත්ත යාරපැටි ඉවරුණාට පස්සේ ඩොවිල් කියලා තියෙනවා. Table mat. ඒ ටේබල් මැට් උගන්වනවා. බන්දේසි කවර හැමදේම උගන්වනවා. ඒ ඒ පටිමුට්ටු කරලා නිර්මාණ හදනවා. අමුරෙදි මිශ්‍ර කරලා බ්ලවුස් මහනවා. ඒ සේරම જાතිත් මහනවා. පහතර රටතම ආවේනික ඒ වගේම ජනප්‍රිය වෙච්ච ඇඳුමක් පිළිබඳව ඔබ දන්න. ඒ කාලේ කබාකුරුත්තාව. මේ කබාකුරුත්තාව අලංකාර කළ මෝස්තරය උනේ රේන්ද වැල්. කරවටා හා අත්වටා ගෙටෙන වාටි යමුනා ඇති මෙම රේන්ද මෝස්තර. ඊටාම ජනප්‍රිය වුණා. පහතරට කුලකාන්තාවන්ගේ ඇඳුමට එය එදා අත්‍යවශ්‍ය මංගයක් වුණා. ඒ විතරක් නෙමෙයි පුටු කවර මේසෙරෙදි සාරි ලේන්සු ජනෙල් රෙදි කාන්තා ඇඳුම් සඳහාත් මේ රේණිය බහුලවම යොදාගත්තා. මොකද මේ මේ කොටස කියන්නේ? මේක බීරළු කොට්ටය. කොට්ට මේ බීරළු මේව කරන බෝල කියලා තමයි අපි කියන්නේ ඒකට රඳවනේනේ. මේක තමයි ඉන්ස්ටෙන්ෂන් එක ගහලා මේක තමයි බීරළු කියන්නේ. මේ බීරළු. එතකොට මේ යම් නූලෙන් ගොතන්නත් පුළුවන් අපිට ඕනම නූලකින් ගොතන්න පුළුවන්. මේ විවිධ දේවල් ටේබල් මැට් කුෂන් කවර එතකොට ගියාම මේසරේදී ඇඳුම් හැමදේම හදන්න පුළුවන්. ඔව් මේ අමුරේදී මිශ්‍ර කරගෙනත් හදනවා නිකන් තනිකර ඇඳුම් හදනවා පිටරට අයටත් විදේශීකයින්ට සහ මේ දේශීය වෙළඳපොළට එක්සිබිෂන් වලට තමයි අපි යන්නේ. රේන්ද කලාව තවමත් යන්තමින් හෝ මෙරට වෙළඳබඩ ජනතාවගේ සංස්කෘතික කර්මාන්තයක්. තවත් විදිහකට කියනවා නම් කර්මාන්තයකට එහා ගිය සම්ප්‍රදායික නිර්මාණයක්. ඒ වගේම ඔවුන්ගේ ආවේනික ජීවනෝපාය මාර්ගය. මේක අතින් ගොතන නිසානේ වටිනකම වැඩි. මම මැෂින් වලින් කරනවා. මැෂින් වලින් කරාට වැඩක් නැහැ නේ ඒවා හයියක් මදි. ඒක මැෂින් මේ කගයන්නේ වීරලු වලින් ගොතන නිසා. අපි අතින්ම ගොතන නිසා තමයි අතින් කරන නිර්මාණ නිසා හැන්ඩික්‍රාෆ්ට්ස් කියලා ඒගොල්ලන් ගොඩක් අගය කරනවා. දැන් ටුවරිස්ට්ලා නම් ගොඩක් ආසයි. සිවුමෙලි ඇඟිලි තුඩු සිය දහස් වාරයක් එහා මෙහා යවමින් නිම වෙන රේන්ද රටක් හෙට දිනටද සුරකිව තබා ගැනීම අපි කාගේ වගකීමක් නේද කියලා හිතෙනවා. ඔව් එහෙමනම් නව තාක්ෂණය නව අදහස් කාලීන නිර්මාණ ඒ වගේම විලඳ පොලේ අවශ්‍යතාව මේ සියල්ල සැලකෙන්නට අරගෙන මේ වටිනා කලාව වැඩි දියුණු කරන්න රජය, පෞද්ගලික අංශය සහ තවත් කලා ආයතන ආදී උත්සාහ ගන්නවා නම් ආර්ථික ලාභත් අරගෙන යෝන් දොවියත් මේවාට ඇදෙමෙද තබා ගනිමින් මේ කර්මාන්තයේ තවදුරටත් ඉදිරියට ගෙන යන්න පුළුවන් වේවි. මුදල් කරගත්තු දෙයකින් එදිනදා වේල සරි කරගන්න. අපේ ප්‍රධාන ආහාරය වෙච්චි බත හරුණාම දෙවෙනි බත කියලා අපි හඳුන්වන්නේ කොස්. ඒ තරමටම කොස් ගසත් එක්ක අපේ මිනිස්සු සමීපයි. ඒ නිසාම කොස්කහ වද්දහ කියලා හඳින්නවා. හෙරලි කියන්නේ මේවාටම තමයි. මේ කොස්කහේ පළදාව ලැබෙන තාක්කල් ලාංකිකයෝ වෙච්ච අපිට කිසිදාක ආහාර අහිමියකට නම් මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙම නැහැ. පොළොස් විදියටත්, කොස්සට මැල්ලුම් විදියටත්, හොඳට පැසුණු කොස් ව්‍යංජනයක් විදියටත්. ඉදුමයින් පස්සේ වැලවරකා හැටියට පළතුරක් විදියටත් අපි ආහාරයට ගන්නවා. 2012 වර්ෂයේ පදිය පැලැල්ලේදී කරපු පටිගත කිරීමකදී දියබල ගමේදී අපිට හමු වුණා බබිහාමි අත්තම්මා. ඇය අපට කියලා පෙන්නවා වරක gediya ගැන කියවෙන හරි අපූර්ව කවියක්. අටිය වඩන අටි ගොඩ පැමි වරතාවා මතිය බරව පළදත් තයි පළදාවා හටුවට උඩින් එන බඹරු දෝසාව කටුවත් රසයි අඟුරන් තෙත වරකාවා කපන කලට මහත නැති ලෙස පළදත් වරකාවා සරකමකට නොදෙයි චතුරේ වරකාවා තෙතක් පමන ලක්ෂණ රන් වරකාවා ප්‍රදේශයෙන් විසින් 1715 දී ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කරගත්තට පස්සේ වැවිලි කර්මාන්තය මේ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් කර බව පේනවා. මේ කාලයේදී කන්ද උඩරට පළාත්වල තේ වගාව විශාල වශයෙන් ව්‍යාප්ත වුණා. හැබැයි මේ වතු වැඩවලට අපේ රටේ අය කැමති වුණේ නැහැ. ඒ නිසා ඉංග්‍රීසීන්ට සිද්ධ වුණා දකුණු ඉන්දියාවෙන් වතුකම්කරුවන් රැගෙන එන්න. නැව් වලින් රැගෙන ආපු මේ වතුකම්කරුවන් වෙරළබඩ තීරයෙන් කඳුරටට අරගෙන ගියා. මේ ජනතාව සීතල කඳුකරේ තේ වතු වල ඉඳන් රටේ ආර්ථිකය වෙනුවෙන් දහඩිය වගුරුවන්නේ. ඒ කටුක ජීවන අරගලයේ මැද්දේ Tamanගේ හැඟීම් දැනීම් ප්‍රකාශ කළ කවියකින් ගීතයකින්. සුන්දර දෙලවිසේගම් සුත්ත තිරණී රනින්දා මේ ශුෂ්ක කටෝර දීපය වෙත Tamanගේ අසල්වැසියාට දැනුනේ කොහොමද? බදුල්ලේ බෝගොඩ කන්න දොරකඩ කුඹුරේදී අපිට හමු වූ ටීඑම් පියතිස්ස මහත්තයා ඉවේ. ඒවත්තේ දලු කඩලා අත දනවා ඉස්තෝරුවත දලු ඇදලා හිස දනවා තොරතුරු අරගෙන අපි හැම සෙනසුරාදාකම සවස 6:45ට ඔබ ඉන්නේ සවුවට එනවා. මේ රසවිඳින ජනගී සිත්තම් වලට වඩා වැඩි යමක් රසවිඳින්න අධ්‍යාපන අවශ්‍යතා සඳහා කරුණු ලබා ගන්න, ඒ වගේම නරඹන්න අවශ්‍ය නම් ඔබට ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානයට පැමිණෙන්න පුළුවන්. අපේ අමතන්න පුළුවන්. අපේ ලිපිණිය ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය 15 වන මහල සූර්යපාය බස්තර මුනේ. දුරකථනය 0112 18 62 52 0112 18 ජනහද සිත්තම් සඳහා උපදෙස් සහ මඟ පෙන්වීම සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු බාහිර පිටිගත කිරීම අනුපිය කුමාර සිංහ නාද තුරණය නලින් සම්පත් කරුණාසේන සමග වජිර ප්‍රේමතිලක පිටපත මිහිරි අනුරාධා පල්ලිය ගුරු නිෂ්පාදන සහාය මිතිලා උපේක්ෂා සිරිරෝහණ ධර්මශ්‍රී අධිකාරී සමග ධ්‍යාන අභිෂේක් වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළා දිලීප් කුමාර නානායක්කාර සමග නලින් සම්පත් කරුණා සේන Thank you.